නැරඹිය හැකි අවස්ථාව උදා කර දීලා තිබෙනවා. ඔබගේ නිවහනේ සිට නැරඹිය හැකි අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. දැන් අපි සූදානම් වන්නේ මෙම ධර්ම සාකච්ඡාවේ සංවිධාන දායකත්වය ලබා දෙමින් වැඩසටහන මෙහෙයීම සඳහා උපාලි මාරසිංහ sannivedakayaට ආරාධනා කරන්නට තිරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. තිරුවන් සරණයි සුදේශීය සේවා සම්බන්ධ ආමන්ත්‍රණයේ සිටින අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක ගාමිණී මිරින්නගේ ඔබ සිහිපත් කළ අපේ ආනන්ද පත්නසිරි තරුදු දිසානායක මට නිෂ්පාදන සහාය ලබා දෙනවා. අපි සූදානම් වෙසක් සති නිමිත්තෙන් ජාතික ගුවන් විදුලිය සුදේශීය සේවය ආගමික අංශය අපි සූදානම් කළ වෙසක් සති සාකච්ඡා ධර්ම සාකච්ඡාවන් වල නිමාව අදින් අපි සටහන් තබන්නේ. වෙසක් සතිය ආරම්භ වෙන්නේ පොයට පෙර දවස් තුනකුත් පොයට පසු දවස් තුනකුත් පොය දවසක්. එහෙම තමයි එදා සිටම වෙසක් සතිය අපි වෙන් කරගෙන තියෙන්නේ. වෙසක් සතිය අපි ආරම්භ කළේ පසුගිය 4 වෙනිදා. 4 වෙනිදා සිට මේ ධර්ම සාකච්ඡා මාලාව දිනපතාම පෙරවරු 9 සිට 10 දක්වා. ධර්ම දේශනාවෙන් අනතුරුව අපි ගෙනාවේ ධර්ම දේශනාව ඇසුරු කරගෙන එම දේශකයන් වහන්සේත් සහභාගී කරගෙන පළවෙනි ධර්ම සාකච්ඡා අපි කළේ සංවර්ධනයේ කිරි බලපාන උත්තාන වීරිය පිළිබඳව. දෙවන ධර්ම දේශනා සාකච්ඡාව කළේ අල්පේච්ඡතාවය සහ සහැළු දිවි පැවැත්ම පිළිබඳව. තුන්වන ධර්ම සාකච්ඡාව කළේ ප්‍රතිපත්තියෙන් පුද ලබන වෙසක්. එහෙමත් නැත්නම් වෙසක් ප්‍රතිපත්තිය. හතරවෙනි ධර්ම සාකච්ඡාවට මාතෘකාව කරගත්තේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වය. පස්වෙන්න බුදුදහමින් පෙන්වා දෙන ආර්ථික දර්ශනය පිළිබඳව අපි කතා කළා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සතු ආර්ථික විද්‍යාඥානය පිළිබඳව. හයවෙනි ධර්ම සාකච්ඡාව කළේ ධර්මයේ පිහිට කොටගන්නේ කෙසේද? එහෙමත් නැත්නම් ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම ආරක්ෂා කරන්නේ කොහොමද? ධම්මහවී රක්කති ධම්මචාරය කියන පාඩය මාතෘකාවක් කරගෙන අද හත්වන ධර්ම සාකච්ඡාව ආර්ය සහ අනාර්ය අපි හඳුනා ගනිමු ආර්ය කියන්නේ කවුරුන්ද අනාර්ය කියන්නේ කවුරුන්ද කෙනෙක් ආර්ය වන්නේ කොහොමද තවත් කෙනෙක් අනාර්ය කියන කොටසට වෙන් කරන්නේ කොහොමද ආර්ය කියන වචනේ හුණු ගම අපිට මතක් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක තමයි බෞද්ධයාට ආර්ය අෂ්ටාංගිකය එතන පමණක්ද මේ ආර්ය වචනේ කතා කරන්න තියෙන්නේ. ගිහියෙකුට බැයිද ආර්ය වෙන්න? ආර්ය කියන වචනේ හිමිකම් කියන්නේ රහතන් වහන්සේලා පමණක්ද? එහෙමත් නැත්නම් සෝවාන්, සක්‍රදාගාමි, අනාගාමි, අරියත් කියන සතරමඟ සතර ඵලයන්ට පැමිණි උත්තමිය පමණක්ද? මේ කාරණා අපි අවබෝධ කරගත යුතුයි. ගිහියෙකුට බැයිද මේ ආර්ය කියන වචනය තුල ගෞරවය උපහාර ලබන්නට? මේ කාරණා පිළිබඳව තමයි අපි අද ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එසඳ අපි ආර්දනා කළා ඔබ මෙතෙක් කියලා සවන් දුන්නු ධර්ම දේශනාවේ ගෞරවනීය දේශකයන් වහන්සේට. උන්වහන්සේ අපේ ආරාධනෙන් කල් වේලා තිබෙම මැදිරියට වැඩම කර සිටිනවා. නුගේගොඩ ගන්ගොඩවිල පඤ්ඤෝදයාරාමයේ ගාල් උණවටුන පීලගොඩ චෛත්‍ය අලංකාර පුරාණ මහා විහාරය යන උභය විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මණිහේ සුගතසිරි ස්වාමීන් වහන්සේ. අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ කරගත්ත දුරකථනයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා. අපි අද ආරාධනා කළා දුරකථනයෙන් මේ සාකච්ඡාවත් සමග අදහස් බෙදා හදා ගන්නට අපට සහයෝගය දක්වන්නට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයාණන්ට. එතුමත් මේ සාකච්ඡා මණ්ඩපයේ දුරකථනයේ සමග වැඩි නොබී දහම් ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නට. ශ්‍රාවක පින්වත් ඔබ මේ වෙසක් සමයේ સમાප්තිය සටහන් තබන්නේ වෙසක් සතිය අවසන් වුණාට වෙසක් වලින් ලබන ලද ගුණය ආශිර්වාදී ආකල්පය වෙනස් කරගන්න එපා. එන වෙසක් දක්වා ප්‍රතිපත්තියෙන් පුදලබන්න ජීවිතයේ අපි කතා කරන ස්වයං වහන්සේවසරයි මාගේ ජීවිතය බුද්ධ රත්නයේද ධර්ම රත්නයේද සංඝ රත්නයේ පූජා කරමින් පූජා කරනවා. පූජාසනය මත තබන යම් දෙයක් වේ නම් ඒ පූජාවට සුදුසු පරිදි සකස් කරගත යුතුයි. ඒ කාරණත් මතක් කරමින් ස්වයං වහන්සේ ගෞරවයෙන් ආර්දනා කරනවා. ආර්ය අනාර්ය ගුණය පිළිබඳව කතා කරනවා වගේම මේ වෙසක් වල අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පණිවිඩයත් එක්ක. ආර්ය වෙන්නේ කොහොමද කෙනෙක්? හොඳයි අත්වස්යෙන් අපේ උපාලි මාරසිංහ මැතිතුමා මූලික ප්‍රවේශය තාම හොඳට මතක් කරන්ට යුතුයලා ඉතින් ආර්ය පුජ්‍යලයාය කියන්නේ කවුද කියන එක මම මේ කරන්ට යදුන ධර්මදේශනාව ධම්මපද ගාථාවක් ආශ්‍රයෙන් තමයි සිදු කළේ ඉතින් එහිදී විශේෂයෙන්ම පෙන්වා දුන්නේ ආර්ය පුජ්‍යලෙන් අට දෙනා පිළිබඳව සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගසා පලස්තයන් පත්වෙච්ච පුජ්‍යලයන් පිළිබඳව ඒ අයගේ සුවිශේෂතා පිළිබඳව අපි මේ උත්තම වූ தත්වයට පත් වෙන්නට දැන් මේ අත්තන්ගේ හුඟ දෙනෙක්ගේ බලාපොරොත්තුව ධර්ම ශ්‍රවණය වගේම මේ සසරින් එතර වෙලා ලබන අමා මහ නිවනින් සැනසීම ලබන්න. ඒ සැනසීම ලබන්න නම් උත්තම වූ පුජ්‍යලේ බවට පත්වන්න නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අපි මූලිකව දැන හඳුනාගත යුතුයි. එතකොට එහෙමනම් අපේ මුල් පියවර සීලයෙන් පටන්ගෙන සමාධිය දියුණු කරමින් ප්‍රඥාවට යන ගමනයි. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ඔස්සේ ආර්ය මාර්ගයේ ගමන් කොට සසර දුකින් එතර වීමෙහි නියුක්ත වීම අපි අදහස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රවිෂ්ඨ වෙන පින්නතුන් වශයෙන් මේ සෝතාපන්න පුජ්‍යලයා කියන්නේ කවුද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනත්‍රය ප්‍රහාණය කරන්නේ කොහොමද කොහොමද මේවා අපි හඳුනාගන්නේ මේ කියන කාරණා මම එහිදී පැහැදිලි කරලා දුන්නා ඒ සෝතාපන්න පුජ්‍යලීන් වශයෙන් ඒකපි ඒකබීජී කෝලංකෝල සත්තුක්කත්තු පරම කියලා මූලික වශයෙන් තුන් දෙනෙක් පිළිබඳව පෙන්වා දීලා තියෙනවා ඒ අත්තන්ගේ ඇති සුවිශේෂතා මේව පිළිබඳව අපි මූලික දැනීමක් අවශ්‍යයි ඉතින් ඒ නිසා ඒ මූලික කරුණු මම එදා ධර්ම දේශනාවේදී මතක් කරලා දුන්නා ඉතින් අපේ පාලි කුමාරසිංහ මහත්මයා මතක් කළා වගේ පුජ්‍යලයේ තුල ඇති කරගන්නා වූ ಗುಣධර්මයන්ගේ දියුණුව තමයි ඒ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමේ මූලිකම මාවත වෙන්නේ. ඒ ඒ මාවතට අපි යොමු වීමට පළවෙනියෙන් සීලයත් සීලයෙන් සමාධියත් සමාධියෙන් යථාර්ථාවබෝධය ඇති කර ගැනීමත් අවශ්‍යයි. ඒ සඳහා යොමු වෙන්නේ කෙසේදයි කියන එක තමයි අපේ ධර්ම දේශනාවෙන් මතක් කළේ. ඉතින් ඒ නිසා ආර්ය පුජ්‍යලයායි කියන්නේ ඒ වගේ උත්තම දෙයකට යොමු වෙච්ච කෙනෙක්. ඒ තැනත්තා එක දවසකින් දෙකකින් කරන එකක් නෙවෙයි මේ වෙසක් වල ඉඳලා ඊළඟ වෙසක් දක්වාම ඒ වගේම Tamange ඇස් දෙක පියවෙන තෙක් තින්න මඤ්ඤතරං යාමං පටිජග්ගේය පඬිතෝ කියලායි බුදුහාඳුර ඉගැන්නුවේ. තමන් පුංචි කාලෙත් ඒ වගේම තරුණ වයසෙත් මැදි වයසෙත් වයසට ගියාමත් හැම දවසකම අපි යහපත් ගුණධර්ම හිතේ ඇති කරගෙන ගුණයෙන් පිරුණු ඒ වගේම ශ්‍රද්ධාවෙන් පිරුණු ඒ වගේම අවබෝධයෙන් පිරුණු ජීවිතයක් ගත කළොත් තමයි අපිට අයිහලෞකික වශයෙන් ධිට්ඨ ධම්ම වේදනීය සුඛය ළඟා කර ගැනීමටත් සාංශාරික වශයෙන් සසර දුක් නිවා ලබන නිවනින් සැනසීමත් ලැබෙන්නේ අන්න ඒ සඳහායි අපි මේ ආර්ය අනාර්ය ભેදය අඳුනාගත යුතු වන්නේ ඒ සඳහා අපේ පින්නතුන්ට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා මම මතක් කරනවා එහෙමයි සයන්හන්සේ මාත්‍රකාව ඔස්සේ තව ටිකක් ළඟට ගමන් කරන්න පුළුවන් අපිත් එක්ක ඉන්නවා මහාචාර්ය ගාම්නී රත්නශ්‍රී මෙතුමා දුරකථනයේ ධනසභා මණ්ඩපයේ එක්කාසු වෙමින් මහාචාර්යතුමනි මේ ආර්ය අනාර්ය කියන වචන දෙක අපි ජන සමාජයේ නිතර භාවිතා වෙන ඇහෙන වචන දෙකක්. දැන් අපි මොහංජාදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැත්තට කතා කරොත් මේ ඉතිහාසයේ අතීතයටම ගියොත් මේ ආර්ය කියන වචනේ ආර්යයන්ගේ පැමිණීම එතකොට මේ ඒ එතනක් තියෙන මේ ආර්ය කියන වචනේ. තව ඉතිහාසයත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක බොහෝ තැන්වල කතා කරන වචනය ආර්ය කියන වචනේ. එතකොට ගිහි සමාජයේත් ආර්ය පුද්ගලයෝ ඉන්නත් පුළුවන්. මෙන්න මේ කාරණා පිළිබඳව ඔබතුමාට පුළුවන් අපිට මාතෘකාවට ආරම්භයක් ලබා දෙන්නට ආර්දනා කරනවා. මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මෙතුමන ඔබතුමාට. පෙරවල් සරණයි අපේ ආචාර්ය සුගතසිරි පඬිතුමන් වහන්සේගෙන් ඒ වගේම මේක බොහොම රමණීය විදිහට මෙහෙවන අපේ කල්යාණ මිත්‍ර උපාලි මාර්සිංහ නැත්තුමා ඇතුළු ලක්වැසියන්ගේ අවසරයි මා විසක් සතිය ගෙවෙන අවසන් දවස වශයෙන් තමයි අපි මේ මේ සාකච්ඡාවට සම්බන්ධ වන්නේ. ඊටම වටිනා මාතෘකාවක් මේ අවස්ථාව සඳහා උපයෝගී කරගෙන තියෙනවා සම්බන්ධ කරගෙන තියෙනවා. මෙහි ලෝකෝත්තර පැත්ත අපේ පඬිතුමන් වහන්සේ විසින් ඉතාම රමණීය විදියට මනරම් විදියට සාකච්ඡා කළා විශේෂයෙන් ධර්ම දේශනාව තුළ ඊට ප්‍රවේශයක් වශයෙන් දැන් උන්වහන්සේ ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. අපේ හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කළා වූ කරුණු කාරණා ඉතාම පැහැදිලි මේ ආර්ය භාවයේදී ලෝකෝත්තර පැත්ත වැඩි වශයෙන් නියෝජනය කරමින් තමයි උන්වහන්සේගේ ධර්ම දේශනාව විශේෂයෙන් මේ අවස්ථාවේදී පැවැත්වුවේ. මෙහි ඔබතුමා අපේ උපාලි මාරසිංහ මැතිතුමා ප්‍රකාශ කළාක් මෙන් ගිහි පැවිදි දෙගොල්ලටම සම්බන්ධ වන්නා වූ ලෝකෝත්තර මෙන්ම ලෞකික පැත්තත් නියෝජනය වන්නා වූ ආර්ය භාවයක් තියෙනවා මේ ශාසනය තුළ ධර්ම බුදුහාමුදුරන්ගේ දේශනාව තුළම දැන් අපිටත් සාමාන්‍යයෙන් ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආක්‍රමණය කළා වූ අය නෙවෙයි අපි සංක්‍රමණය වූ අය කියලානේ කියන්නේ. ඉන්දියාවේ ಭಾರತ දේශයේහි ආර්යයන්ගේ පැමිණීම වශයෙන් තමයි අපි සලකන්නේ ಭಾರತ දේශයෙන් ලංකාවට අප පිළිබඳව කතා කිරීමේදී. ආර්යෝ අනාර්යෝ කියලා කොටස් දෙකක් ඉන්නවනේ. දැන් ಭಾರತೀಯ සමාජයේ ආර්ය වශයෙන් සැලකුවේ හොඳට දෙමව්පියන්ට සලකන යුතුයකම් ඉෂ්ට කරන ඊටාම යහපත් ආචාර ධර්ම සම්මුතියකින් සමන්විත පිරිසක්. ඒ අය සතුන් මරුවේ නැහැ. ඒ වගේම හොරකම් කළේ නැහැ. ඒ වගේම කාමයේ වර්ධවා හැසිරුනේ නැහැ. ඒ වගේම බොරු කිව්වේ නැහැ. ඒ වගේම මත්පැන් මත් වතුර පාවිච්චි කළේ නැහැ. දැන් ඒකට හොඳම නිදසුන් තියෙනවා සාමාන්‍යයෙන් ওই රොබර්ට් නොක්ස් බර්නාඩ් ෂෝ වගේ අය ලංකාවට බැඳිච්ච අය කරපු ප්‍රකාශයන්ගෙන් ඉතාම පැහැදිලි අපේ ආර්ය භාවය කොයි ආකාරයෙන් පැවතියාද කියන බව. සාමාන්‍යයෙන් රොබර්ට් නොක්ස් වගේ අය ඔය හම්බන්තොට මීගහ ජඳුර කියන පැත්ත තමයි විශේෂයෙන් එයාගේ ජනශ්‍රේති අධ්‍යයනයට ප්‍රයෝගී කරගත්තේ. ඒ අය යනකොට ඒ ප්‍රදේශවල මිනිස්සු හැසිරිච්ච ආකාරය එතුමාගේ පොතේ පෙන්නනවා මේ ಭಾರತೀಯ සමාජයෙන් ලංකාවට පැමිණියා වූ ජනතාව ආර්ය ජනතාව කියන එක ඔප්පු වෙන විදිහේ ක්‍රමවේදයක් ක්‍රියාපිළිවෙතක් තමයි අපේ මිනිසුන්ගේ ජීවන රටාව තුළ තිබුණේ කියන එක. හරීම ලැජ්ජාශීලී පිරිසක්. ඒ වගේම පවත බිය දක්වන පිරිසක්. දැන් විශේෂයෙන් රොබර්ට් නොක්ස් වගේ අය නිරතුරුවම කියනවා ඔය බර්නාඩ් ෂෝ වගේ අය කියලා කියනවා ලංකාවේ මිනිසුන් ගෙරිමස් පිළිකුල් කරන්න ඕය. මත්වතුර මත්පැන් පානය නොකරන්න ඕය කියලා. ඒ කාරණා දෙකම කොයිතරම් බරපතලව අපේ සමාජයට බලපාන තියනවාද වර්තමාන විපත් වලට බලපාන තියනවාද කියන එක ඉතාමත් පැහැදිලි. දැන් රොබර්ට් නොස්කි වාර්තාවල තියෙනවා එතුමා ඔය දීඝාජේන්ද්‍ර පැත්තට යනකොට යම් අවස්ථාවලදී කාන්තාවක් නම් කාන්තාව අතුගානන් හිටියේ අන්තු මාත්‍ර වශයෙන් ඡායාව දැක්කනම් පිරිමි කෙනෙක් මේ එන්නේ කියලා ඈත තියා ඉඳලා එතනම අතහැරෙනවා කියලා. අතහැරලා දුවනවා ගේ ඇතුළට දුවලා යතුරු කවුළුවෙන් තමයි බලන්නේ මේ කවුද මේ ආවේ කියලා. පිරිමි කෙනෙක්ද කියන එක හරියාකාරව හඳුනාගන්නේ යතුරු කවුළුවෙන් බලලා. ඒ ඒතුමා කියනවා කොයිතරම් ලැජ්ජාශීලීද මොනතරම් ශීලාචාරද මොනතරම් හික්මුණු જાතියක්ද විශේෂයෙන් ලංකාවේ කාන්තාව කියලා. දැන් එතුමා දැන් ඔය කියපු ප්‍රකාශ ඇත්ත වශයෙන්ම අපේ ආර්ය භාවයන් හා සම්බන්ධයෙන් මේ දැනට වාසය කළා නම් මොන වගේ ඛේදනීය තත්ත්වයක්ද උදා වෙන්නේ කියන එක ඉතාමත් පැහැදිලි. සාමාන්‍යයෙන් වැරදිලාවත් ඔය රබරායෙන් ගොඩ බහැලා කොළඹ ඔය ගෝල් පේස් එක හරහා ගල්කිස්ස වෙරළෙන් හික්කඩුව වෙරළෙන් කංගල්ල ඔය පැත්තට දීඝා ජඳුරට කිට්ටු ප්‍රදේශයන්ට මුහුදු වෙරළින් ගමන් ගත්තොත් අනේ ආපයින්ම දුවයි ඇතන් විට මේ ලියපු පොත් පුච්චන්න මේ වගේ જાතියක් ගැනද මේ ලිව්වේ කියලා. ඒ තරම් විශාල පරිවර්තනයක් තියෙනවා අපේ රට තුල අර එතුමා දැක්ක ආර්යභාවය උතුම් හැසිරීම තුල. දැන් මම මේ කතා කරන්නේ වැඩිපුරම උපාලි මහත්මයා සාමාන්‍ය ලෞකික පැත්තටත් යම් ආර්ය භාවය හා සම්බන්ධයෙන් බුදුහාමුදුරු දේශනා කරපු බොහෝ කරුණු තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව 99%ක්ම මෙලොව ජීවිතයට දේශනා කරලා තියෙන මෙලොව ජීවිතය සාර්ථක කරගත්තොත් පරලොව ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන එක බුදුහාමුදුරු උගන්වලා තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් අරිය පරිේශන සූත්‍රය වගේ සූත්‍රවලදී බුදුහාමුදුරු දේශනා කරපු මේ ආර්ය භාවය අනාර්ය භාවය මොකක්ද කියන එක ඊටම පැහැදිලිව බුදුහාමුදුරු විශේෂයෙන් දේශනා කරන්නේ මේ ආර්ය පරිේශන සූත්‍රය තුල. බොහොමත්ම පිං. අපි සයන්සේ ධර්මයේ අපි කතා කරනකොට මේ බෞද්ධයෙක් හැටියට අපි හැම වෙලාවකම ස්තුති තව කෙනෙක් කියන thank you මේ හැම දෙයකටම වැඩිය මම හිතනවා බොහොමත්ම පිං. යමක් දුන්නට පස්සේ කෙනෙකුට බොහොමත්ම පිං. ඒ නිසා අපි මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයාටත් මට කියන්න තියෙන්නේ බොහොමත්ම පිං. ඔබතුමා මේ සාකච්ඡාවට සහභාගී පිළිබඳව දුරකථන මාර්ගය ඔස්සේ. එතුමා අපිට ස්වාමින් වහන්සේ ගමන් මාර්ග කිහිපයක් සම්පාදනය කරා. පෙන්වා දුන්නා. දැන් මේ එතන තිබුණා එක පැත්තක තිබුණා ලැජ්ජාව හා බය. ලෝකපාලක ධර්ම දෙක. ඒ සාකච්ඡාවේ අදහස් වලයි සැඟෙවිතුන. ඔබ වහන්සේ කිව්වාගේ සීල සමාධි ප්‍රඥා. සීලෙන් සමාධියෙන් ප්‍රඥාව. එතකොට <clears throat> සමයනේ ලෞකික මෙලෝ වශයෙන් අපි ආර්ය ගුණ අපි තුල නැත්නම් අපිට ලෝකෝත්තර පැත්තේ ආර්ය මාර්ගය පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ කොහොමද අපි පුද්ගලයෙකු ආර්ය පුද්ගලයා බවට පත් කරන්නේ? ගිහි පුද්ගලයෙක් ආර්ය වෙන්නේ කොහොමද? අත්වසෙන් අපේ උපාලි මහත්මයෝ මේකට හොඳම නිදර්ශනය තමයි නැත්තම් මූලික ඉලමුම තමයි සීලය කියන එක. මොකද බුද්ධ ආගමේ තියෙන ඊටාම අමාරුම වැඩේ සිල් රැකින්න. අනිකුත් දැන් දන් දෙනවයි කියන එක ලෝකෙ නොකරන කෙනෙක් නැහැ. සියලුම ආගමිකයන් දන් දෙනවා. දැන් තමන්ගේ දුවට පුතාට යමක් දුන්නොත් ඒ ඔක්කොම දාන. එතකොට නමුත් මේ සිල් ආරක්ෂා කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අඛණ්ඩ අචිද්ද අසබල අකම්මාස වශයෙන් සීල් රකින්න කියලානේ අපිට ආකංගේ සූත්‍රය කියන්නේ. අඛණ්ඩ කියන්නේ මොනතනවත් කැඩෙන්න බෑ. මොනතනකවත් සිදුරු බෑ. මොනතනකවත් ලපකැලල් බෑ. දෙබිඩි පිළිවෙතකින් සීල් රකින්න බෑ. හදවතට සීල් රකීම චිත්ත සමාධිය පදනමයි. සිල් ආරක්ෂා කරපු එක්කෙනාට චිත්ත සමාධිය බේබල වෙනවා. ඒ චිත්ත සමාධිය තියෙන එක්කෙනාට ලෝකේ ඇත්ත ඇතිසිතියෙන් බලන්න පුළුවන් ඥානෙ ඉදීම එයාට ළඟා කර ගැනීමට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සීලයෙන් සමාධියට යන්නේ. සමාධියෙන් ප්‍රඥාවට යන්නේ. ඒ ඒ නිසා අපි ධර්මයේ පටන් ගන්න හැම දැනගම මොකද්ද? පංචශීල් පටන් ගන්න. ඊයාගේ නිත්‍ය සීලය පංචශීලය. දන් දෙන්නත් ඉස්සෙල්ලා පංචශීල් ගන්නවා. සීලේ පතිත්තාය නරෝ සුපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ඉතින් ඒ නිසා ආර්ය භාවයට පත් වෙන්න කැමති නම් අපි කියන මේ උපසම්පදා සිල් එහෙම නැත්නම් ඊවියගේ මහ විශාලයට නෙමෙයි අඩුතරමින් කය වචන දෙකවත් සංවර කරගන්න ඕනේ. කය වචන දෙක සංවර වීමනේ සීලය කියන්නේ කාය වාචානම් සමෝදානම් සීලන්නේ. කය වචන දෙකේ ඇති කරගන්න සංවරය තමයි පුජ්‍යලයාගේ මූලික ආර්ය භාවයට යොමු වීමේ පළවෙනි පදනම. දැන් අර සතා මේ ගාතාව මම මාතෘකා කළේ ගාතාව බුදුහාඳුරු දේශනා කළේ සතුන් මරණ ළමයි ටිකක් දැකලානේ යාගේ නම මොකද්ද කියලා අහුවම ආර්ය කියනවා. ඒතර බුදුහාරු කියනවා දේශනා කරන යම් කිසි කෙනෙක් සතුන් මරන එයා ආර්යෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ සිල්වත්කම නැත්නම් එයාට තුල ආර්ය බවක් නැහැ. ඔය කාරණාව මතක් කරනවා සොයනහස අපේ මේ බෞද්ධයන්ට ලැබිලා තියෙන නම් නං. ඒකට නගාරික ධර්මපාල තුමාලගේ කාලේ ඉන්න ඉතින් ඕක ඕක තුමාලා මේ බෞද්ධ නම් ටිකක් දාගන්න ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක මොනතරම් සටන් කරාද ඒක තමයි. ඇත්තටම අර සිරත් සංග්‍රහයේ මම එදා ඒක මතක් කළා ධර්මදේශනාවේදී අන්වර්ථ නාම සහ ආරූඪ නාම කියලා තියෙනවා මම. අන්වර්ථ නාම කියන්නේ නමට තනත්තා ගැලපෙනවා ආරූඪ නාම කියන්නේ නමට ගැලපෙන්නේ. ඒක තමයි මගේ කාරණේ අර මතක් කරන නම් මොන්නේ දැන්. <laughs> <laughs> සීලවති, ධර්මදාස, ධර්මසේන මේ නම් ලබාගත්තේ සිංහල බෞද්ධයාට බොහොම අමාරුනේ. ඒ සඳහා පෙරලි කරා. එදා තිබුණු ඉංග්‍රීසි ආණ්ඩුවේ නම් අභිභවා කියලා අපි අපිට ආවේනික නමක් අපේ උපදින දරුවන්ට තියන්න ඕන කියලා. එතනින්ම දුන්න බෞද්ධ ආකල්පය සංකල්ප කරුණාව තියලා සීලව තියලා ඔබ වහන්සේලා කියන්නේ තියෙන කරුණාවති සීලවති ධර්මදාසලා එක්ක මිහුනේ ඒ නිසා තමයි. ඒතකොට ඒ ආගමික හැඟීම තමයි ඒ දරුවන්ට දෙන්න ඕන කියන හැඟීම අපේ පරපුරේ වැඩි හිටියන්ට ආවා. ඒ නිසා තමයි එහෙම කරලා දෙන්නේ. දැන් විශේෂයෙන් දැන් මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ වික්ෂු සමාජයේ විතරයි දැන්. දැන් එන්න එන්න ගිහිල්ලා මේ අපේ ඉක්තිවිච් අර ආගමික නම් ගෝදෙනෙක් දැන් තියන්නේ නැහැනේ අලුත් වර්තමාන පරපුරේ. නමුත් තාමත් වික්ෂුන් වහන්සේලා තුල නේද? සේරම තියන්නේ ආගමික නම්. දැන් ස්වාමීන් මේ මේකේ දකිනවා අපේ ජාතිය අපිට හරියට සංස්කෘතියක් තියෙනවද? අපිට හරියට ආගම අපට කියලා තියෙනවද? අපේ හෙළ සංස්කෘතිය කතා කරොත් හෙළ බස හෙළ සංස්කෘතිය අපි හැම වෙලාවක බටහිර පැත්තට නැඹුරු වෙන්න කැමති. එතන හදනවා උපන් ළමයාට නම තියෙන තැනින් ධම්ම ඉංග්‍රීසි නමක් ස්ටයිල් නමක්. දැන් හරි හොඳ තැනකට අපි ඔබ සම්බන්ධ කරන්නේ. අපි දුරකථන අංකයත් අපි මතක් කරනවා ශ්‍රාවක පින්නතුන්ටත් පුළුවන් මේ ධම් සභා මණ්ඩපයට සම්බන්ධ වෙන්නට. අපේ දුරකථන අංකය තමයි 0112 69 54යි 46. නැවතත් කියන්නම් 0112 69 54යි 46 අපේ දුරකථන අංකය. ඔබට පුළුවන් මේ දුරකථනය ඔස්සේ අපේ සජීවී සාකච්ඡා මණ්ඩපයට සම්බන්ධ වන්න ඔබේ දහම් ගැටලු යොමු කරන්න. පුද්ගලයෙකු ආර්ය අනාර්ය වන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. මහාචාර්යතුමනි අපි ගාමිණී රත්නශ්‍රී මෙතුමනි අපේ ස්වාමීන් වහන්සේ මේ සිහිපත් කළ පංචශීල ප්‍රතිපත්තිය ගිහි විනය දැන් මේ මේ ආර්ය මාර්ගය එතකොට අපේ සමාජය දෙස බැලුවම ඔබතුමා ලස්සන තැනකට අපි ගෙනවර ඇඳුම පැළඳුම පිළිබඳව ගල්කිස්ස මේ වෙරළ තීරයේ ගියොත් එම අපිට දකින්න ලැබෙනවා මේ ලැජ්ජාව හා බය දෙක තුල බෞද්ධ සංකල්පය අර්ථවත් වෙනවා. දේව ධර්මයේ හැටියට. මේ ආකල්පයත් එක්ක කොහොමද පංචශීල ප්‍රතිපත්තියට මේ ලැජ්ජාව හා බය සම්බන්ධ කරගෙන කෙනෙකු ආර්යවන්නේ? මාචාරිතුමනි සාමාන්‍යයෙන් අපේ ආම්දන් වහන්සේ ප්‍රකාශ කළා දැන් මේ නම් ගම් වලට පවා මේ ඇත්තටම බෞද්ධ නාමයන් ආරූඪ කරගෙන තියෙනවා කියලා දැන් අපේ මාතෘකාවට අදාළවම පාලි මාත්‍යා කතා කළොත් දැන් ආර්ය කියන වචනය අපේ සිංහල නම් වලට මොනතරම් යොදලා තියෙනවද කියලා ආර්ය දාස ආර්ය පාල ආර්ය සේන ආර්ය සිංහ ආර්යවති ආර්ය ලතා දැන් අපේ ආමුදන් වහන්සේලා අතර තුලත් ආර්ය ඥාන ආර්ය රතන ආදී වශයෙන් මේ ආර්ය කියන වචනය නිරතුරුවම අපේ සිංහල ජන සමාජයේ නම් ගම් වලට විශේෂයෙන් පැරණි සමාජයේ යොදාගෙන තියෙනවා. එතනින්ම පේනවා අපිට කොයිතරම් සම්බන්ධයක් තියෙනවද මේ ආර්ය කියන වචනය විශේෂයෙන්ම දැන් ආර්ය කියලා කියන්නේ උතුම් කියන එකනේ. ශ්‍රේෂ්ඨ ගති පැවතුම් තියනවා නම් චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යනවා නම් සිරිත් විරිත් පවත්වාගෙන යනවා නම් ඒ අය ආර්ය ජාතිය වශයෙන් තමයි සැලකලා තියෙන්නේ. එහි මූලික පදනම තමයි ඔබතුමා නැගූ ප්‍රශ්නය පංචශීල ප්‍රතිපදාව ගිහියාගේ නිත්‍ය පංචශීලය. එතකොට ආර්ය උතුමන් වශයෙන් ගිහියාව හඳුන්වන්නේ විශේෂයෙන්ම පදන මූලික පදනම වශයෙන් ගන්න පංචශීල ප්‍රතිපදාව. පන්සිල් හරියට අකුරට රැක්කනම් ඒ අය භ්‍රමචාරී වශයෙන් තමයි සැලකන්නේ භ්‍රමචාරී භවෙහි මූලික පදනම වශයෙන් සැලකන්නේ. ඒතකොට භ්‍රමචාරී ජීවිතයක් යම් කෙනෙක් ගත කරනවා නම් ආර්ය භාවයටපත් වුණා වූ පුඟුලන් පුජ්‍යලයන් වශයෙන් තමයි සාමාන්‍යයෙන් සැලකන්නේ. මෙතෙන්දී උපාලි මහත්මයා මම අර ඉස්සෙල්ලා කිව්වා ඉදිරියේදී අපි සාකච්ඡාවට බඳුන් කරමු කියලා ඔය ආර්ය පරිේෂණ සූත්‍රය තුල ආර්ය පරිේෂණයක් වන්නේ කුමක්ද කියන එක. දැන් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය හේතු කොටගෙන දැන් ඒවාට අදාළ වූ කරුණු වලින්ම ජාතියට උපතටම හේතු වන්නා වූ කරුණු සිද්ධ වෙනවා නම් ආසාව තණ්හාව අධිකව ජීවිතය ක්‍රියාත්මක කරනවා නම් ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක වෙනවා නම් අන්න අනාර්ය ලක්ෂණයක් වශයෙන් දකින්නේ. ඒ වගේම ජාති ජරා ජරා වීමට, දි รา පත් වීමට හේතු කාරණා වන්නා වූ නැත්නම් ජීවිතය දි รา පත් වෙනවා නේද කියලා හිතන් නැතුව ක්‍රියාත්මක වෙනවා නම් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ වැය වෙනවා, ඡය වෙලා යනවා, වයසට යනවා කියලා හිතන් නැත්නම් යම් කිසි කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ අය අනාර්ය වශයෙන් සලකන්නේ. ආර්ය භාවය නම් নিরතුරුවම හිතන්න ඕන අනේ අපිත් වයසට යනවනේ ජරාවටපත් වෙනවනේ දිරාවටපත් වෙනවනේ දිරීමටපත් වෙනවනේ කියලා හිතන්න ඕන. ඒ වගේම උපතට හේතු නොවන්නා වූ කරුණ කාරණාවල සංහාව ආසාව අධිකව වාසය කරන්නේ නැතිව මේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි ලෙඩවීමට අදාළ වූ කරුණුනේ අපි ගොඩාක්ම සම්පාදනය කරගන්නේ ජීවිතය තුළ මනස ලෙඩ වෙන, කය ලෙඩ වෙන දැන් බලන්න ආහාර රටාව ගත්තාම අපේ මේ ලාංකීය සංස්කෘතිය තුළ මොනතරම් ජාතියම ලෙඩවීමට අදාළ වූ කරුණු කාරණානේ අපි සලසාගෙන තියෙන. ඒ ආර්ය ජාතියක ලක්ෂණ නෙවෙයි, ආර්ය භවයේ ලක්ෂණ නෙවෙයි. දැන් ගත්තොත් අපි වෙළඳ ව්‍යාපාර දිහා බැලුවත් ලෞකික වශයෙන් මොන තරම් භයංකර තැනක තියෙනවද මිනිස්සු එවලේ කීයක් හරි හොයාගන්නට බලනවා මිසක මුළු සංසාරයක් අවදානමකට මේ දාගෙනනේ වෙනදාම් බොහෝ අය කරන්නේ දැන් බලන්න වසවිස කැවීම් මතින් මේ රටේ වගේ වාර්තාගත රටක් ලෝකෙම නැහැ ලංක එකට විස භාවිතය විශේෂයෙන් තෙල් පොහොර භාවිතය ලංකාවේ අංක 1ට ඇවිල්ලා තියෙනවා ලෝකේ. ප්‍රාමාණික වශයෙන් ගත්තාම දැන් බලන්න ඒ භාවිතය තුළ යම් නිෂ්පාදනයේහි යම් වැඩිවීමක් වෙන්න පුළුවන්. කල් තබා ගැනීමේ වැඩිවීමක් වෙන්න පුළුවන්. අතමිත යම් ප්‍රමාණයකට සරු කරගන්න පුළුවන්. නමුත් මේ ජීවිතය තුළ ඊටාම తాවකාලික ලාභයක් උදෙසා සංසාරයේම උකසට තිබීමක් අවදානමට ලක් කිරීමක් අනිවාර්යෙන් මහා ප්‍රපාතයකට භයානක විනාශයකට ඇද ගැනීමක් මේ සිද්ධ කරන්නේ මිනිස්සු හිතන්නේ නැහනේ. වෙලදාම් වගේ දේවල් කරන්න ගියාම දවසක් දෙකක් කල්තබා ගැනීමට මුළු ජාතියක්ම ලෙඩ කරන විනාශ කරන බෙහෙත් යෙදීම විස දේවල් යෙදීම අද සිද්ධ කරගෙන යනවා අනන්ත ප්‍රමාණව. ඒකකොට මේ ලෙඩවීමට මුළු ජාතියක් ලෙඩවීමට අවශ්‍ය වූ කර්ම කාරණා සම්පාදනය කරගන්නවා අපි. අන්න එතන ආර්ය භාවය වෙන්න බෑ. එතන තියෙන අනාර්ය භාවය. ඒතකොට ජාති ජරා ව්‍යාධි මරණ මරණයටම හේතු වන්නා වූ කරුණු කාරණා අපි යොදනවා නම් ඉපදෙමින් මැරෙමින් නිරතුරුවම මේ සංසාරයේ සැරිසරන්නට හේතු කාරණා වන්නා වූ තණ්හාවන උත්පාදනය කරන්නේ තණ්හාවට අදාළ වූ කරුණුණන් එකතු කරන්නේ අන්න අනාර්යාගේ ලක්ෂණ ආර්ය භාවයේ ලක්ෂණ නොවේ ඒ නිසා ආර්ය භාවය කියලා කියන්නේ අපි ප්‍රායෝගිකව ගත්තොත් හොඳට සත්පුරුෂයෙක් වශයෙන් යුතුයකම් ඉෂ්ට කරමින් ජීවත් වෙනවා කියන එකයි පාලි මහත්මයා. ඒක ඊටාම පැහැදිලි, ඊටාම සරල කාරණයක් ප්‍රායෝගික ජීවිතයට මේක යා කරගන්න ඕන, බද්ධ කරගන්න ඕන. අර මං ඉස්සෙල්ලා කීවාසේ ಭಾರತೀಯ සමාජයේහි ආර්යය අනාර්යය කියලා කොටස් දෙකට බෙදුවේ ඔය ගංගාශ්‍රිතව ජලාශ්‍රිතව සතුන් මරණ මසුන් මරණ ඒ වගේම ප්‍රාණඝාත ආදී අකුසලයන් දැඩි ලෙස සිද්ධ කරන පිරිස අනාර්ය වශයෙන් නම් කළා ආර්ය වශයෙන් නම් කළේ අර පංචශීල ප්‍රතිපදාවට අදාළ වන්නා වූ ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් මිදුණා වූ පිරිස. එතකොට ලංකාවේ මේ සිංහලයන් වශයෙන් සංක්‍රමණය වුණේ ඔය කියන ආර්ය ප්‍රතිපදාවන්ට ආйти ආර්ය ජනතාව කියන එක තමයි සාමාන්‍යයෙන් ඉතිහාසයේ තුල ඉතිහාසයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. අපි සොයනස් මේ මේ මහාචාර්යතුමා සිහිපත් කරන විදිහට අපිට අද මේ විදිහට අපේ සමාජයේ කොටස් කරොත් ගොඩවල් කීපයකට බෙදාගත්තොත් කීයෙන් කී දෙනෙක් මේ ආර්ය ගුණ තුල ජීවත් වෙනවද කියන කාරණේ අපට තෝරා බේර ගන්න බැරි තත්ත්වෙ වෙනවා. ගෙදරක් ගත්තාම ගේ ඇතුලේ ආර්ය ගුණ කොහොමද රජ වෙන්නේ අමුසම් සම්බන්ධතාවය තුල කොහොමද මේ ආර්ය ලක්ෂණ දරුවෝ දෙමව්පියන් අතර කොහොමද ආර්ය ලක්ෂණ එතන එහාට කුටුම්බියෙන් එළියට ගියාට පස්සේ පුංචි කුටුම්බිය පවුල එතන එළියට ආවට පස්සේ සමාජයේ සමාජය තුල කොහොමද මේ ආර්ය ගුණ අපි අතරේ ගනුදෙනු වෙන්නේ කියලා. දුරකථනයේ අසන්නෙක් වසන්නියක් ඉන්න අපි කැමැති ඔබට අවස්ථාව ලබා දෙන්න මේ මේ ගුවන්විදුලි හඬ අඩු කරලා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපේ පඬිතුමා හඳුනගෙන අවසරයි මහාචාර්යතුමනි අපේ නිවේදකතුමනි පාරිමර්ථී මැදුමනි මට පුංචි ගැටලුව දෙකක් තියෙන පුංචි නෑ එකක් නම් ප්‍රධානයි ඒක ස්වාමීන් වහන්සේගෙත් කතා කරලා විසඳ ගන්න ඕනේ අනිත් එකම තියෙන්නේ අපේ මිත්‍ර උපාරිමර්ථී මහත්කත් කියන පුංචි ගැටලුව ඒක කිසිම කියන්නම් පඬිතුමාඳුනේ මේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ කියලා කොටිකුත් එන අපිට අවදාන පොකන ලැබෙනවා. අසකනාතේ දීව සැරේ ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. මම අත ගැටලුවක් තියෙන ඉන්ද්‍රියන් අසංවරද හාමුදුරනේ ඉන්ද්‍රියන් සංවරද එතකොට ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද ඒව අසංවර නෑනේ කියලා මට හිතෙනවා සමාන වෙනවා දැනන්නේ මේ මම හිතන්නේ සිත සංවර වෙන්න ඕනේ කියලායි තමයි මට තේරෙන්නේ පළමුවෙන් එතකොටනේ කියලා සංවර වෙයි කියලා මම මේ කියන වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඊළඟට අපේ උපාලි වර්ෂණ සත්‍යයෙන් අහන්න ඕනේ ඔබතුමාලා මාව දන්නවා මම කියන කෙනෙක්වත් මේ උපාලි මහත්තයා මට මේ අද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවේ CD තැටියක් ගන්න පුළුවන් කීයක් ගියත් කමක් නැහැ. ප්‍රමණය. හොඳයි අපේ මහත්මයා ඊටාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේකේ දීර්ඝ උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නය මේක අපේ මහත්මයෝ මේ ඉන්ද්‍රිය ওই සංවරය පිළිබඳව ඔබ අපි අභිධර්මයේ පැත්තෙන් කතා කරොත් දැන් මූලික වශයෙන් චිත්ත නියාමය කියන එක චිත්ත නියාමය කියන එක තියෙන්නේ දස්සන කෘත්‍ය, සම්පටිච්ඡන කෘත්‍ය, සම්තිරණ කෘත්‍ය, වොත්තපන කෘත්‍ය, ජවන කෘත්‍ය කියලා තමයි පෙන්වා දීලා තියෙන්නේ. දැන් අපේ ඉන්ද්‍රිය අපේ දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ඇහැ කියලා. ඇහැ කියන ඉන්ද්‍රියෙන් අපි රූපයක් දැස බලනවා. බැලූ ගමන් එක්කෝ අපිට ඒ රූපය පිළිබඳව ආලයක් හෝ ආදරයක් රාගයක් යම්කිසි දෙයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අකමැත්තක් පිළිකුලක් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඊටාම පැහැදිලිව පෙන්නලා තියෙන මේ දෙක තමයි එන්නේ. ඊට අමතරයෙන් අපි උපේක්ෂා සාගත බවක් නම් ඇති කරගත යුතුමයි. ඉතින් ඇති කර ගැනීමෙන් තමයි උපේක්ෂාවෙන් එන්නේ. ඉතින් ඒ නිසා බුදුහාර උගන්වන්නේ චක්කුණා රූපං දිස්සන නිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති අත්වාදි කරන මේතං චක්වින්ද්‍රියං සංවරං විහරන්තං සෝතේන සද්දං සුත්තා නනිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති. ওই විදිහට තමයි සාමාන්‍ය ඵල සූත්‍රය පෙන්වන්නේ. ඇහෙන් රූපය දැකලා නිමිති ගන්න එපා හොඳයි කියලා හිතන්න එපා අල්ලගන්න යන්න එපා. එතකොට ඒ සඳහා ආශක්ත වෙන්න එපා එහෙම කියලා. දැන් ඔබ ඔබතුමා හිතන විදිහට අපේ ඇහැ සංවර නම් බුදුහාඳුර කවදාවත් කියන්න ඇහෙන් රූප දැකලා නිමිති ගන්න එපයි කියලා. ඇහැ අපේ අසංවර නිසා තමයි අපිට නිමිති ගන්න එපයි කියන්නේ. නැත්තම් එහෙම කියන්න දෙයක් නැහැ. දැන් අර ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රේ පාරිසාරිය බමුණ කියන්නේ ඇහෙන් රූප බලන්න එපා. කනෙන් ශබ්ද අහන්න එපා. නාසයෙන් ගඳ සුවඳ ගන්න එපා. බුදුහාඳුර කියන්නේ එහෙම නෙවෙයි. ඇහෙන් රූප බලන්න. හැබැයි ඒකේ ආශක්ත වෙන්න එපා. ඒක තමන් කරගන්න යන්න එපා. ඒකට ආදරය කරගන්න යන්න එපා. එතකොට තමයි ගැටලුව ඇති වෙන්නේ. බුදුහාඳුර කියන්නේ අහිං රූප බලන්න එපා කියලා. බුදුහාඳුර කියන්නේ දිත්තේ දිත්ත මත්තං. දැක්කනම් දැක්ක විතරයි. ඉතින් ඒ නිසා දැන් මේ අභිධර්ම කොටස මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් චිත්ත නියාමයේ කියන එක. පළවෙනි එකෙන් ඇති වෙන දස්සන කෘත්‍ය. දස්සන කෘත්‍ය කියන්නේ දැන් අපි ඇහෙන් ඉස්සෙල්ලා රූපේ දකිනවා. දැක්ක ගමන්මයි මොකද කරන්නේ සම්පටිච්ච කෘත්‍ය පිළිගන්නවා. දැන් ඔන්න මෙයාත් හිතන්නේ අපි උපාලි මහත්තයා පාරේ යනවා. යනකොට වාහනයක යන්නේ. යනකොට පාරේ අයින් ඉන්න පුතා. පාරේ අයින් ඉන්න. දැක්ක ගමන් ආ පුතා බව පිළිගන්නවා. දැක්කා දැක්ක ගමන් පුතා බව පිළිගත්තා. ඒ වගේම සම්තිර්ණ කෘත්‍ය පුතාව තීරණය කරලත් ඉවරයි. ඒකට මිනිත්තු කාලක් යන්නේ. දැකීමයි පිළිගැනීමයි තීරණය කිරීමයි තුනට. ඊළඟට වොත්තපන කෘත්‍ය. වොත්තපන කෘත්‍ය කියන්නේ හිතින් විනිශ්චය කරනවා මම පුතත් එක්ක කතා කරනවද නැද්ද? ඒකට කියන්නේ වොත්තපන කෘත්‍ය. ඊළඟට අනිත් එක තමයි ජවන කෘත්‍ය. ජවන කෘත්‍ය එතකොට ඊළඟට පුතා එන ආපුතේ මොකද්ද උතන කරන්න කියලා අහනවා. අන්න එතකොට ජවන කෘත්‍ය. එතකොට දැන් මේ දස්සන කියන එක ඇහැ ඇහෙන් වෙන කාරණා ටික තමයි මම ඔයි පෙන්නුවේ. එතකොට මේ ටික වෙනවත් එක්කම හිතේ අපි කැමති දෙයක් නම් ඒකට හැඟීමක් ඇති වෙනවා. එහෙම අකමැත්තක් නම් ඒක පිළිකුල් කිරීමක් ඇති වෙනවා. මේක තමයි සාමාන්‍ය ස්වરૂපය. සයන්හස මේ පුළුල් ප්‍රශ්නයක් මාතෘකාවක් විශාලයි වෙනම දේශනාවක් කළ යුතු ප්‍රශ්නයක් සහ මාතෘකාවක් අපිට ලබා දුන්නා කියලා හිතෙනවා. මේ සේල මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නෙට මම පිළිතුරක් දී යුතුයි මොකද මගෙනුත් ප්‍රශ්නයක් ඇහුණේ. ඔව් මේ ධර්ම දේශනාවේ පමණක් නෙවෙයි ගුවන්විදුලියෙන් ගුවන්විදුලියෙන් ප්‍රචාර වෙන සෑම ධර්මදේශනාවක CD තැටි ඔබට ලබා ගන්න පුළුවන් සංයුක්ත තැටි. මම දුරකථන අංකය මතක් කරන්නේ ඒ සඳහා වැඩි තොරතුරු විමසා ගන්නට 011 ලියාගන්න 01130යි 710යි 82. ඒ තමයි අපේ කැසට් නිෂ්පාදනාංශයේ ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ. එතනින් තමයි මේ වෙලාව හරින්නේ. ඔබට පුළුවන් මේ දුරකථන අංකය අද නම් මම හිතන්නේ විවෘත නැහැ. 011 මේ තමයි නිෂ්පාදන අංශය 01130 710 82 ඕනෑම ධර්ම දේශනාවක සංයුක්ත ඇටියක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. වෙසක් සතිය පුරාවටම අපි විශේෂ ධර්ම දේශනා මාලාවක් පවත්වන මෙස 14ක්. ඒ ධර්ම දේශනා 14ෙම සුවිශේෂී මාතෘකාව ඔස්සේ විසක් සතිය වෙනුවෙන් ඒ ධර්ම දේශනාවල CD තටි ලබා ගන්නත් පුළුවන්. මේ ධර්ම සාකච්ඡාවල සංගතටි වටවාසිය නම් ලබා ගන්නත් පුළුවන්. ධර්ම සාකච්ඡා හතක් අපි මේ සජීවීව ප්‍රචාරය කළ අද හත් වෙනි ධර්ම සාකච්ඡාව. සාකච්ඡා මණ්ඩපයට ඔබට සහභාගී වෙන්න පුළුවන් අපේ දුරකථන අංකය 011 2 69 54 46 011 2 69 54 46 අපේ දුරකථන අංකය ධම්සභා මණ්ඩපයට සහභාගී වන්නට. ස්වාමීන් වහන්සේ මේ දුරකථනයේ අසන්නේක වසන්නේක් රැඳී සිටින බව අපිට හැඟෙනවා. අපි කැමැති ඔබට අවස්ථාව ලබා දෙන්න. ආයිබන් සුභාන් දිනයක් වේවා සියලු දෙනාටම අපේ හාමුදුරනේ අවසරයි පරිමාත්‍ය අවසරයි මම කලවන් ලෑනල අමරතුංග කතා කරන්නේ හාමුදුරනේ ඔබ වහන්සේලා කතා කරන ආර්ය ජීවිතය පිළිබඳව ගන්නවනම් අටපහ නොදන්නා මිනිස්සුන් ඉන්න මේ රටේ මේ ආර්ය පදනමට ගන්න මිහිඳු මහ රහතන් වහන්සේ මෙහාට වැඩලා මුළු සමස්ත පරිසරම ආර්ය බවට පත් කළා. දසරාජ ධර්මයෙන් රාජ්‍ය කළ යුතුයයි කියන තැනදී දානම් ශ්‍රී ලාංක පරිත්‍යාගයෙන් කියන ආදි වශයෙන් ගන්නකොට එතෙන්දී පවා ගත්ත සීමාව තුළ ඉඳගෙන තමයි අවශේෂ මිනිසුන් සේරම ආර්ය තත්වයට පත් කරගත්තේ. දැන් අපේ මිනිස්සු හුදකලාව ආර්ය ජීවිතය ජීවිතයටපත් වෙන්න වැඩි ලෙස උත්සාහ ගත්තත් ඔවුන්ට ඒ පවතින මහා සමාජය ඇතුලේ ඒක දෝලණය කරගන්න යන වෙනකොට විශාල අර්බුද ඇති වෙනවා. ඒ නිසා මම කියනවා මේ ආර්ය පරිසරයේ ගොඩනැගීමේ පදනම දසරාජ ධර්මයෙන් අනුව රාජ්‍ය නායකයාගේ පතම්ම රාජ්‍යත්වය තුළ බිහිකල යුතුයි කියන හැඟීම මා ළඟ තියෙනවා ස්වාමීනි. ඒ ගැන විග්‍රහයක් කළොත් හොඳයි කියලායි මට වැටහෙන්නේ. සයනස ලයිනල මෘතුංග මහත්මයාගේ අපේ පාලකයාගේ සිත මාර්යය ලක්ෂණාර්ය ගුණ ඇති කරගත යුතුයි. දසරාජ ධර්මියත් මතක් කරලා චක්කවර්ති සීනබ සූත්‍රයත් මෙතන තියෙනවා. රාත්පාල සූත්‍රය තියෙනවා. මේ හැම එකක්ම එකතු වෙනවා. <laughs> හොඳයි. ඒකත් අපේ අර උපාලි මහත්තයා කිව්වා වගේ දීර්ඝ උත්තරයක්. මේක ඊටාම ලස්සනට චක්කවර්ති සීනා සූත්‍රයේදීත් පෙන්වා දීලා තියෙන්නේ. දැන් දල්හනේමි කියන රජුරෝ තමන්ගේ පුතාට රාජ්‍ය භාර දීලා යනවනේ අර එයාගේ චක්‍ර රත්නය. චක්‍ර රත්නේ එක පොඩ්ඩක් වෙනස් වුණාම රජුරෝ දැනගත්ත තමන්ට දැන් මේ මෙතනින් නික්මෙන්න කාලය ආවා කියලා. රජුරෝ මොකද කරන්නේ පුතාට කතා කරලා එහෙනම් ඔයා රාජ්‍ය කරගෙන යන්න මම යනවායි වනගත වෙන්න කියලා වනගත වුණා. ලා සතියක් යනකොට මේ චක්‍ර රත්නේ නැතිව අන්තර්දාහණය වුණා. ඒ පාර පුතා අඩාගෙන ගිහිල්ලා තාත්තට කිව්වා මෙන්න මෙහෙම එකක් වුණා. ඒ වෙලාවේ තාත්තා කිව්වා පුතේ මේ චක්‍ර රත්නේ කියන එක පියාගෙන් පුතාට එන එකක් නෙමෙයි. මේක දසරාජ ධර්ම අනුගමනය කරලා සතර සංග්‍රහ වස්තු අනුව කටයුතු කරලා ඒ එහෙම කරන කෙනෙකුට ලැබෙන එකක් කියලා යාට ඒ විදිහට මේ කරන්නේ කියලා කිව්වා. ඉතින් එතන ඉඳලම දිගටම දස දසසක් දිවත් ඊට පස්සේ දසරාජ ධර්ම ඔක්කොම සූත්‍රයේ තියෙනවා. දැන් අපිට කාලේ එච්චර ඉඩ දෙන්නේ නැහැ ඔය විස්තර කරන්න. ඉතින් මේ සූත්‍රයේදී පෙන්වන එක ඇත්ත. ඉතින් ඒ රජුරෝ දැහැමි වුණාට පස්සම අනිත් ටික සේරම යහපත් වෙන්නේ. එච්චර විතරනේ අදම්මික සූත්‍රයේ ඒකෙදි දාංගුත්තර නිකායේ තාම පැහැදිලිව මේක කියනවා. ඉතින් දැන් රටේ රජුරෝ අධාර්මිකයිද ධාර්මිකයිද කියන එක කරනවයි කියන එක අපි අතවසෙන් වර්තමානයේ අපි වගේ මේ සාමාන්‍ය මට්ටමේ ඉන්න ඇත්තන්ට එක සැරේට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේද? ඒ නිසා අපේ මණිහ මහා නායක හඳුරු කිව්ව කාරණාව. මහන්සි කියේ මොකද්ද? මිනිසා හදා රට හදාගන්න. නේ? ඒ නිසා තමා යහපත් වෙනකොට තමාගේ වටේ ඉන්න පවුලේ ඉන්න අය ඉබේම යහපත් වෙනවා. තමා ඊය පවුලේ ඉන්න අය යහපත් වෙනකොට සමාජය යහපත් වෙනවා. සොයනස මණ්ඩේ නායක හම්දුරු රටවල් ගණනාවක සංචාර කරලා වැඩම කරලා ඇවිල්ලා උන්වහන්සේ ලිපියක් ලියන පත්‍රයට. උන්වහන්සේ පත්‍රයට ලිපිය ලියලා කියනවා මම රටවල් ගණනාවක සංචාර කරලා ආවේ. හැබැයි මට ලංකාව තරම් හොඳ රටක් කොතනකවත් හම්බුනේ නැහැ කියලා. උන්වහන්සේ කියන මේ ලංකාව තමයි උතුම්ම රට. නිසා අපි හැම දෙයකම පිටරට යනවා කියලා යන සමහරුන් ආඩම්බරයට. රැකියාවටත් යන්න පිටරට ගිහිල්ලා රැකියාවක් කරා කියලා ආඩම්බරයට යනවා. හැබැයි ලංකාව තරම් වාසයට සුදුසු රටක් තවත් කොහෙවත් නැහැ. දේශගුණේ, කාලගුණේ, ඍතු මේ හැම දෙයක්ම අපිට වටිනවා. උන්වහන්සේ ලිපියේ කියනවා සමහර රටවල් කාලයකට ගිනි කඳු, කාලයකට සිසිල, හිම බැඳෙනවා, වාහනේ හිමේ වැහෙනවා. මිනිසුන්ට එළියටම එන අපි ලංකාවේ මේ තත්ත්වයක් නැහැ. වාසයට දේශයට යම් සුදුසු තැනක් වේද ඒ කාලයේ දීපයේ දේශයේ කුලයේ මවනම් ඒ උපන්නා වූ රට විය යුත්තේ ලංකාව. හැබැයි මේ නිසාම බුදුහාමුදුර ලංකාවේ උපන්නා කියලා කියනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන්නා කියන කාරණේ බෞද්ධ ඉතිහාසයේ ඕනතරම් තියෙනවා. ඉතින් අපේ ලයිනර් අමරතුංග මහත්මයා අපිට කාරණාවක් පෙන්වන්න කරන්නේ අටපහ අට පහ පිළිබඳව. කුමක්ද අට කියන්නේ කුමක්ද පහ කියන්නේ? මේක තවත් කෙටි කියන සමහරුන් කියන 6 4. දැන් මෙතන අට කියන්නේ මං හිතන්නේ අට සීල් වෙන්නේ නැති. පහ කියන්නේ පන්සීල් වෙන්නේ නැති. 6 4 කියලා කියන්නේ දිවි ලෝක 6යි අපාය 4යි. චාතුර්මහා රාජිකේ ආමේතුස්කෙනින් මම පරිණිතවසවත් කියන දියෝගේ. අපේ මේ මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මෙතුමා දුරකථන නැදී සිට අපිත් එක්ක මේ හෝරාවම ඔබතුමා මේ අට පහ ගැනත් 6 4 ගැනත් පිළිබඳව අපිට අදහසක් දක්වලා අපේ ස්වාමීන් වහන්සේ දක්වන ලද අදහසට මේ ආර්ය தත්වයට පත්වීමට ලැජ්ජාව හා බය කොහොමද අපිට උපකාර වෙන්නේ කියලා පින්වා දෙන්න ආර්දනා කරනවා. අතපා ආයතර ගැන බුදුමා කියපු මතේම තමයි මම දරන්නේ සාමාන්‍ය ආරෂ්ඨායික මාර්ගය පංචශීල ප්‍රතිපදාව අටපහ හය හතර වශයෙන් ගන්න දිව්‍ය ලෝක හයයි අපාය හතරයි කියන කතන්දරය තමයි සාමාන්‍යයෙන් මතක් කරන්න තියෙන්නේ. දැන් මේ පංචශීල ප්‍රතිපදාව ගැන අපි යම් ප්‍රමාණයකට කතා කළා. ලැජ්ජා බය දෙක තියෙන්න ඕන අනිවාර්යෙන්ම මේ පව් කරන්නට ඒ වගේම පින් කරන්නට කුසල් කරන්නට නෙවෙයි ලැජ්ජා බය දෙක තියෙන්න ඕන. අද අවාසනාවකට ලැජ්ජා බය දෙක ඇති වෙලා තියෙන මේ හොඳ දේවල් කරන්නේ. ඒක මහා පුදුමාකාර අවාසනාවන්ත තත්ත්වයක්. දැන් හොඳට හිතන්න වෙනවා අපේ ආම්බුවන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් ඊටාම රමණීය විදියට සාකච්ඡා වුණා මේ දන්සිල් කියන කතන්දර දෙක විශේෂයෙන්ම ওই ත්‍රිවිධ ප්‍රමුඛතාවන්ගෙන් දැන් විශේෂයෙන් අපේ ජන සමාජය තුළ මේ ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ ප්‍රතිපදාවන් කොතෙකුත් දුරට අනුගමනය කළත් සාන්දෘෂ්ටික වශයෙන් ඒ කියන්නේ අස්පනා පිටම ආධ්‍යාත්මික ශක්තියෙන් මේ ජනනය වෙන බවක් පෙන්눔 කරෙන්නේ නැහැ බොහෝ විට මතුවෙන බවක් පෙන්눔 කරෙන්නේ නැහැ අස්පනා පිට. ඒකට ප්‍රබලම හේතු වශයෙන් දකින්නට තියෙන උපාලි මහත්මයා අපි බොහෝ විට යම් ප්‍රාමාණිකව දන්සිල් කියන කාරණා දෙකට අනුගතව ජීවත් වුණාට ඊට සමපාතව සමගාමීව භාවනා කියන කොටස අල්ලගෙන නැහැ හරියාකාරව. අල්ලගත්තත් ඒක නිවැරදිව නෙවෙයි අල්ලගෙන තියෙන්නේ වරදමයි අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා නිවැරදිව භාවනා කරන භාවනා උගන්වන කර්මස්ථාන දෙන ස්වාමින් වහන්සේලා යම් ආචාර්යවරු පිරිසක් නැත්තේ නොවේ සිටිනවා. නමුත් මේක තමයි ප්‍රබල විදියට වරද්දාගෙන තියෙන දැන් බටහිර රටවල් වල දන් දීම සිල් රැකීම ඇත්තවතේම කරන්න කාලෙකුත් නැහැ ඒ මිනිස්සු ඒ පිළිබඳව ලොකු අවබෝධයකුත් නැහැ වැඩිපුරම අල්ලගෙන තියෙන මේ තුන්වෙනි කොටස භාවනාව ඒ නිසා බටහිර රටවල් වල ආධ්‍යාත්මික වශයෙන් විශාල දියුණු පිරිසක් ඉන්නවා හිතා ගන්නට බැරි තරමේ අපේ රටේ මොනම වාසනාව මොකද්ද කියලා හිතාගන්න බෑ මේක වාසනාවක්ද අවාසනාවක්ද කියලා දන් දීම සිල් දැකීම කරන්න ඕන අනිවාර්යයෙන්ම මීටත් වඩා කරන්න ඕන නමුත් ඊට සමපාතව භාවනා කිරීම කියන එක කෙරෙන බවක් පේන්නට නෑ ඇත්ත වශයෙන්ම මේ නිසා තමයි මේ ආර්ය භාවයේ තියෙන නැත්නම් මේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන වටිනාකම මේ හරියාකාරව හඳුනගන්නට බැරිව ගිහිල්ලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් උපාලි මහත්මයා තියෙනවනේ දැන් තණ්හාව හේතු කොටගෙනනේ ඔය කියන ආර්ය භාවය නැති වෙන්නට ප්‍රබලම හේතුවක් වෙන්නේ මිනිස්සු අනාර්ය වෙලා තියෙන්නේ තණ්හාව අධික වීම නිසා. අර අරිය පරිේෂණ සූත්‍රයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදියට අදාළ වූ ඒවා රැස් කරගන්නට ඒවා තමන් වෙත දීර්ඝ වශයෙන් ලැබෙන විදියටම ක්‍රියාත්මක වෙනවා මිසක අනාර්ය භාවයෙන් ක්‍රියාත්මක වෙනවා මිසක ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදිය තුනිහි වෙන විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආර්ය භාවයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේකට ප්‍රබලම හේතුව තණ්හාව ආසාව එනිසා තණ්හාව කියන එකත් ආසාව කියන එකත් හොඳට තේරුම් ගන්න ඕන ආස නිරාස විගතාස කියලා මේ අතුවා විග්‍රහ වෙනවා මේ කාරණා තුනකින් ආස කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් ආසාව ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යජන භාවයේ හේතු කොටගෙන තියෙනවා නිරාස කියන එකක් තියෙනවා නිරාස කියලා කියන්නේ දැන් නිදසුනක් වශයෙන් කියනවා නම් උපාලි මහත්මයා බකින්න මාලිගා වගේ තැනක සුවිශේෂ සැප සම්පත් සුපතක ඉඳගෙන කෙනෙකුට පතනවා නම් ඒක හෙන්දත් වෙලාම විතාන වෙහෙතකර භාවයක් විඩාවක් කට ලක් වෙන ඕනෑම කෙනෙක්. ළඟභාගියොත් සාමාන්‍ය උත්සාහය මත කාලාන්තරයක් තිස්සේ ජීවිතයේ යම් කෙනෙකුට ළඟා කරගන්නට බැරි වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි හිතනවා අනේ මේක මේ වගේ සැප සම්පත් හඹා ගියොත් ලොකු වෙහෙසකර බවක් ඇති වෙනවා ලේසියෙන් ලැබෙන එකක් නෑ කියලා ඒ ආසාව තුනී කරගන්නව නැති කරගන්න. අන්න ඒ වගේ નિરાශ කියන தත්ත්වෙත් අප තුල තියෙනවා. ඒ වගේම විගතාස කියන්නේ රහතන් වහන්සේලා කොහොමත් විගතාස කියන தත්ත්වයෙන් මේ සම්පූර්ණම ආසාව තුනී කළානේ තියෙන්නේ. ඒ නිසා මේ ගොඩක් දුරට ද විරතිය වෙන්වීම කියන එක ආර්ය භාවයෙහි කියන්නේ පවෙන් වෙන්වීම කියන එක ආර්ය භාවයට පත්වීමට ප්‍රබල හේතුවක් නේ. ද විරතියත් කාරණා තුනකින් විග්‍රහ කරනවා. දැන් සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති කියලා අටුවාවේ. සම්පත්ත විරතියයි වැදගත් වෙන්නේ සමාදාන විරතියට වඩා. දැන් අපි ගොඩක් දුරට ශික්ෂාපද කැඩේ, සමාදන් වෙච්ච ශික්ෂාපද කැඩේ කැඩේ කියන බය නිසානේ යම් යම් දේවල් රැකින් ඒක එච්චර ප්‍රබල නෑ. ප්‍රබලතාව තමයි සම්පත්ත විරතියේ අවස්ථාව තියෙද්දි වැරදි අඩුපාඩුකම් වැරදි දේවල් කරන්නට අවස්ථාව හොඳටම තියෙද්දි ඒවට ආරක්ෂාව හොඳටම තියෙද්දි වැළකීලා ඉන්නවා නම් ඒ වැළකීම තමයි නියම වැළකීම සම්පත්ත විරතියයි වැදගත් වෙන්නේ සමුච්ඡේද විරතිය කියන එක රහතන් වහන්සේලා තුල තියෙන එකනේ සම්පූර්ණයෙන්ම වැරදි වලින් වැළකීමනේ එතකොට මේ සමාදාන විරතියට වඩා සම්පත්ත විරතිය ඉතාමත් වැදගත් වෙනවා අවස්ථාව තියෙද්දී වැරදි නොකර සිටීමයි වැදගත් වෙන්නේ අවස්ථාව නැති නිසා හූල්ල හූල්ල ඉන්න සීලෙන් ඇති වැඩක් නැහැ ගොඩක් අයගේ මේ අර ඔටෝ සිල් කියලා අපි කියන්නේ ඉබේ රැකෙන සිල් තියෙන දැන් වයසට ගියාට පස්සේ හොඳටම නැකිට කියා ගන්න බැරි වුණාට පස්සේ රකින්න සීලය ඉබේ රැකෙන එකක්. ඒක ඌමනාවෙන් රකින්න එකක් නෙවෙයි. අතපය වළංගුව තියෙන කාලය තුල සංසක්තිය තියෙන කාලය තුල වැරදි වලින් මිදලා ඉඳීම තමයි නියම වැළකීම සම්පත්ත විරතිය. ඒකයි ආත්මභාවේ ප්‍රබලම අවස්ථාවක් වශයෙන් දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආර්ය අනාර්ය කියන කාරණා දෙක පැහැදිලිව තේරුම් ගන්න ඕන ලෞකික පැත්තටත් තියෙනවා මේ ආර්යභාවය අලෞකික පැත්ත නැත්නම් ලෝකෝත්තර පැත්තටත් ආර්යභාවය යොමු වෙනවා ඒ නිසා විශේෂයෙන් සිංහල බෞද්ධයන් මෙවැනි රටවල් වල ආර්යයන් වශයෙන් අතීතයේ බොහෝ විට ක්‍රියාත්මක වෙච්ච බවක් පේනවා වර්තමානයේ විශාල ව්‍යාකූලතාවක් වෙනසක් මේ තුල දකින්නට ලැබෙනවා මහාචාර්යතුන් බෙහෙවින් පිං අපේ කාලය අවසන් වෙනවා තාම තියෙන මිනිත්තු දෙකක කෙටි කාලයක්. ස්වාමීන් වහන්සේ අපිට දුරකථනයේ අසන්න සම්බන්ධ කරගන්න ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න තරම් කාලයක් නැහැ. සමා වෙන්න මේ මේ කෙටියෙන් ප්‍රශ්න අහලා කෙටියෙන් පිළිතුරක් ලබා දුන්නොත් හොඳයි කියලා එතන සොයන්නාසිතා ඉක්මනින්ම විනාඩියක කාලයක් අපි ඒ සඳහා ලබා ගමු. ඔබේ ප්‍රශ්නේ තාමත්ම කෙටියෙන් ඉදිරිපත් කරන්න තාම මිනිත්තු දෙකයි අපිට ඉතුරුලා තියෙන කාලේ. ඔව් උපාලි මාර්සිංහ මහත්තයා මම ප්‍රශ්න කරත්තට මේක ඉල්ලීමක් කරන්න හදන්නේ මේ මේ 2564 වෙනි බුද්ධ ජයන්ති වෙනුවෙන් ගන්විදුල අවස්ථා බොහෝ ධර්මදේශනා පැවැත්වුවා. ඉතින් අද ලංකාවේ බොහොම ශ්‍රේෂ්ඨ දේශකයන් වහන්සේ නමක් වැඩවීම සම්බන්ධයෙන් පින් වෙනවා. මගේ ඉල්ලීම මේකයි අපි දැක්කා මේ ඇඳුරු නීති අයින් කර ගමන් අපේ ආර්ය தත්ත්වයටපත් වෙන අපි පංචශීලයේ නිතින්ම අනුගමනය කරන එක හේතු වාසනා වෙනවා. ඉතින් ඒකේ අවසාන ශිෂ්‍යාපදේ මේ සුරාමේර. ඉතින් අපි දැක්කා මත් දෙසාර ගන්න මත් වතුර ගන්න මත් වතුර ගන්න මත් දෙසාර හාල් වල පිරිලා හිටියා. ඉතින් මම දැක්කා මම අවුරුදු ගණනක් නිරීක්ෂණය කරා. ඉතින් මේක අපි නිවැරදි දේ නිවැරදි විදියට අනුගමනය කරන්න ඕන. ඉතින් ජාතියක් වශයෙන් අපේ අනාගත පරම්පරාවට දෙන්න ඕන නිසා මම මේ ඉල්ලීම කරන්නේ. අපි දැක්ක ගල්ලා පිටි ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ හැර ධර්මදේශකයන් වහන්සේලා නිතරම මේක මතක නැති ඉන්නේ දැන් නම් මත් පැන් කියලා තමයි කියන්නේ. මත් වතුර වෙනුවට ඉතින් උපාලි මාර්සිංහ මහත්තයා අපේ ආගිමාංශේ ලොක්කා. ඔබතුමාට පුළුවන් ජාතියක් වශයෙන් මේ නොවටිනා දෙයකට අපි පැන් කියලා දෙනවද? කියනවාද එහෙම නැත්නම් මේ මත් වතුරෝ මධ්‍යසාරය කියලා මේක ජාතිය දහසක් බොහෝවත්ම පිං. ඇත්තටම අපි මේ හිතුවේ නැති දෙයක් ස්වයන් වහන්ස නේද? ගිනි වතුර. මත් වතුර ගිනි වතුරක් කියලා කියනනම් ඊට වඩා හොඳයි. මත්පැන් බොහොම හොඳ වචනයක් ස්වයන් වහන්ස. ඔබ වහන්සේ වුණත් මේ පස්සේ ධර්ම දේශනා පවත්වනකොට මත්පැන් කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඔබ වහන්සේ ගිනි වතුර ලෝධිය ඈ මේවා මත් වතුර මිනිස්සු පිස්සෝ කරන ගිනි වතුර ජරාව කියන වචන තමයි ඇත්තට පාවිච්චි කළ යුත්තේ බොහොමද පිං මම මේ පිළිබඳ සිළු දේශකයන් වහන්සේලා මින් පස්සේ දැනුවත් කිරීම පිළිබඳව වගකීම බාර ගන්න ඔබතුමාට බෙහෙම් බොයින්න ස්තුති කාලය අවසන් සොයනස විනාඩියක් තියෙන්නේ මේ කාලයේ ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනාවකුත් එක්ක මේ කාලය නම් අත්දැක්කහම රට පිළිබඳව පාලනය පිළිබඳව ඕන කෙනෙකු පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරන්න පුළුවන් රාජෝ රාජා බවතු ධම්මිකෝ කියන කාලේ කොහොමද දසරාජ ධර්මයත් එක්ක සමාන වෙන්න සමාජයෙන්ම දැනගන්න පුළුවන්. හොඳයි. දැන් අත් වශයෙන් අද මේ අපේ ආර්ය අනාර්ය භේදය පිළිබඳව මේ ඇත්තන්ට හොඳට අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ උපාලි මාර්සිංහ මහත්මයා මේ ආගමික අංශයේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන්නට පටන් ගත්තට පස්සේ මේ වෙසක් සතිය බොහොම හොඳට සංවිධානය කළ මේ කටයුතු සිදු කළා. 1928 ඒ කියන්නේ අවුරුදු 92කට කලින් අපේ පැලෑන වජිරඥාන මහානායක හාමුදුරුවෝ ආරම්භ කරෝ මේ ධර්මදේශනා සම්ප්‍රදාය තාමත් හොඳට වැදගත් දැනුගත් දේශකයන් වහන්සේලා වඩම්මලා මේ කටයුතු ඉතාම හොඳට සිදු කිරීම ගැන ඉතින් එතුමාටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මැතිතුමා ඉතාම හොඳ අදහස් රාශියක් ඉදිරිපත් කරමින් මේ කටයුත්තට ලොකු ශක්තියක් වුණා. ඉතින් අපේ මහාචාර්යතුමාටත් මේ කටයුතු සංවිධානය කරපු අනිකුත් අපේ මේ පරිගණක දේවල් භාවිත කරමින් ඒ තාක්ෂණික දායකත්වය දුන්නු අපේ මහත්තුරුන්ටත් ධර්ම ශ්‍රවණය කළ හැමතත් ධර්මය ශ්‍රවණය කළ කිරීමට ඒ කටයුතු වලට සහයෝගී දුන්නු හැමතත් පෙරුවන් සරණින් නිදුක් නිරෝගී වෙලා මේ රටටත් ලෝකයටත් පැමිණලා තියෙන මේ කොරෝනාව සංගතය අවසන් වෙලා මිනිසුන්ට කායික මානසික සුවේ නිරෝගී සුවේ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි. අද අපේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කළේ නුගේගොඩ ගන්ගොඩවිල පඤ්ඤෝදයාරාමේ ගාලුණ වටුන පීලගොඩ චෛත්‍යලංකාර පුරාණ මහා විහාර නුබේ විහාරාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද මඩිහේ සුගතසිරි ස්වාමීන් වහන්සේ සාකච්ඡාවට සම්බන්ධ වුණා දුරකථන මාර්ගයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී මෙතුමන් එතුමන්ටත් අපේ ස්වාමින් වහන්සේලාටත් තුමනගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන නිස්පාදන කණ්ඩායම අපේ ගාමිණී මෙලින්නගේ ආනන්ද පත්මසිරී තරඳු දිසානායක මම උපාලි මාරසිංහ වෙසක් සති නිමිත්තෙන් පවත්වන ලද සජීවී ධර්ම සාකච්ඡාව මෙතකින් නිමාවටපත් වෙනවා අද 7 වෙනි ධර්ම සාකච්ඡාව අපි යලිත් ලබන වෙසක් පුර පසළොස්වක පොද දවස නිමිත්තෙන් සතියේ වෙසක් ධර්ම සාකච්ඡාවේදී හමු වීමේ බලාපොරොත්තුවත් ඇතිව සිද්ධානාත තිරුවන් සරණයි සම්බන්තාවේ ස්වදේශීය සේවා සම්බන්තා මැදිරිට සම්මා සම්බුදු සරණයි ඔබ සමට නිරුක් නිරෝගී සුවය සැලසේවා